ඔබේ හිත නිතරම නොරුස්නා බවට පත් වෙනව නේද? මේ නොරුස්නා බව නිසා ඔබට වෙහෙසක් තියෙනව නේද? ඇයි අපේ හිතේ නොරුස්නා බවක් ඇති වෙන්නේ? අපේ හිතේ නොරුස්නා බවක් ඇති වෙන්නේ හිතවතුනි අපි බොහෝ කාලයක් තිස්සේ පවත්වගෙන ආව සංකල්ප නිසා අපේ හිත තුළ යම් යම් දේවල් සිද්ධ විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි මේ ආකාරයට නොවිය යුතුයි කියලා චිත්ත සංකල්පනා පහළ වෙලා තියෙනවා. අපි ඒවා දිගින් දිගට වැඩපුවාම අපේ හිත තුල ඒවා දැඩි ලෙස තැම්පත් වෙනවා. ඉතින් ලෝකයෙන් නැත්තම් බාහිරයෙන් ඒවා ඒ විදිහට ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්න විදිහට වෙන්නේ නැතුවම අපේ හිතේ මෙන්න මේ නොරුස්නා බව කියන සියුම් දේශය අපේ හිත තුල හට ගන්නවා. එවැනි දේශ හිතක් ඇති වුණොත් අනිවාර්යෙන්ම ඒක අපට වර්තමානයේත් අනාගතයේත් දුකකට මුහුණ දෙන්න හේතු වෙනවා. ඒ නිසා අපි සතිමත් බව වඩනවා නම් අපට මෙන්න මේ නොරුස්නා බව එනකොටම ඒක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඊට කලින් අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ නොරුස්නා බව අපේ හිත තුල ගොඩ නැගෙන්නේ. අපි කුඩා කාලේ ඉඳලා ටික ටික ලොකු වෙනකොට බොහෝ කාලයක් තිස්සේ අපි ඇසුරු කරන වටපිටාව නිසා අපට මෙන්න මේ සංකල්පනා ඔළුවට ගිහිල්ලා තියෙනවා. අපේ ගුරුවරු නිසා, දෙමව්පියෝ නිසා, අපේ අධ්‍යාපනය නිසා, රැකී රක්ෂාව නිසා, අපේ දේශපාලනය නිසා මේ හැම දෙයක්ම ටික ටික ටික ටික බලපාලා හිතවතුනි අපේ හිත එහෙම නැත්නම් අපේ ඔළුව සංකල්පනා වලින් පිරීලා. ඒ සංකල්පනා අපි කොටස් දෙකකට බෙදාගෙන ඉන්නවා. මේවා හොඳයි මේවා නරකයි. මෙසේයි විය යුත්තේ මෙසේ නොවිය යුතුයි. මේක හරි මේක වැරදි. කල්පනා කරලා බලන්න සමහර විට ඔබ හරි කියලා හිතන් ඉන්න එක ඔබේ ළඟම මිත්‍රයා වැරදි කියලා හිතන් ඉන්නවා. ඔබ හොඳයි කියලා හිතාන ඉන්න එක ඔබේ නිවසේ ඉන්න අනිත් අය වැරදි කියලා හිතන් ඉන්නවා. දැන් මේ දෙකම සංකල්පනා දෙකක්. දෙකෙන් කෝකද හරි? කියලා අපට හොයන්න බෑ හිතවතුනි. ඒ දෙකම සංකල්ප. හැබැයි මේ සංකල්ප ඒ කියන්නේ මා තුල තියෙන සංකල්ප සමාජයත් තුල ක්‍රියාත්මක කරන්න ගියාම අපි ගැටෙනවා. ඒක දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්, කිහිප දෙනෙක් අතර වෙන්න පුළුවන්, රටක්, ජාතියක් හෝ ලෝකයේම වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ලෝකයෙන් මම පවත්වාගෙන යන සංකල්පයට විරුද්ධ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙනකොට මගේ හිත තුල මෙන්න මේ නුරුස්නා බව කියන දේශය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපි බොහෝ කාලයක් තිස්සේ සරල දේවල් වල සරල ක්‍රියාකාරීත්වයන් තුල සතිමත් වෙන්න පුරුදු වුණොත් අපේ හිතේ සතිමත් බව දියුණු වෙන්න දියුණු වෙන්න මෙවැනි චිත්ත සංකල්පනා අපේ හිත තුල පහළ වෙද්දී හිතවතුනි අපට ඒ සිතුවිලි එනකොටම දැනගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සතිමත් වෙන්න සතිමත් වෙන්න හිතවතුනි අපි මේ පවත්වාගෙන යන දැඩිසේ අල්ලගත්ත සංකල්පනා අපි තුලින් ටික ටික දිය වෙලා යනවා. සැහැල්ලු බවක් දැනෙනවා. මේ සංකල්පනා පවත්වාගෙන යාම තරම් මේ ලෝකේ චිත්ත වෙහෙසක් අපට නැහැ හිතවතුනි. ඒ නිසා අපි සතිමත් වෙන්න සතිමත් වෙන්න අපි තුල මේ සංකල්පනා ටික ටික අඩු වෙනවා. ඒ වගේම අනිත් වාසිය තමයි අපේ හිත මෙවැනි නුරුස්නා බවකට එනකොටම ඒ නුරුස්නා බවට පත්වෙන්න කලින්ම අපි දැනගන්නවා අපේ සතිමත් බව නිසා දැන් නම් මේ කටයුත්තදී මගේ හිත අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ නුරුස්නා බවකින්. ඒ නිසා අපට මේ සිද්ධියෙන් අපේ හිත මෑත් කරගෙන අපට කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපට සතියේ තිබෙන ලාභය වාසිය. ඔබට මේ නොරුස්නා බව කියන සංකීර්ණ චිත්ත tattවයේ යටතේ සතිමත් වෙන්න එකපාර බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ටික ටික සරල දේවල් වල සිහිය පිහිටුවන්න පුරුදු වුණොත් අපි ටික ටික සිහිය වැඩෙන්න වැඩෙන්න අපට මෙවැනි අවස්ථාවකදී පවා හිත වෙහෙසකටපත් කරගන්නේ නැතුව හිත දුකකටපත් කරගන්නේ නැතුව දැවිලි සහගත හිතක් පවත්ව ගන්නේ නැතුව ලෝකයාට ප්‍රියමනාප විදිහට අපි ඇසුරු කරන අයට යහපත් ආකාරයට දවසේ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ තුල හටගන්නා නොරුස්නා බව පහ කර ගැනීම සඳහා මේ කෙටි අනුශාසනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.